නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ දානං භික්ඛවේ පණ්ඩිත පඤ්ඤත්තං සක්පුරිස පඤ්ඤත්තං පබ්බඤ්ඤා භික්ඛවේ පණ්ඩිත පඤ්ඤත්තා සක්පුරිස පඤ්ඤත්තා මාතා පිතුන්නං භික්ඛවේ උපට්ඨානං පණ්ඩිත පඤ්ඤත්තං සක්පුරිස පඤ්ඤත්තං තී සම්භිදානං උපඤ්ඤත්තං අහිංසා සංයමෝ දමෝ මාතා පිතුං උපට්ඨානං සන්තානං බ්‍රහ්මචාරිණං සතං ඒතානි ථානානි යානි සේවේත පණ්ඩිතෝ අරියෝ දස්සන සම්පන්නෝ සලෝකං භජතේ සිවංති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පණ්ඩිත පඤ්ඤත් සූත්‍රයෙහි සූත්‍ර පාඨයක් මේ ඉදිරිපත් කෙලි. ලෝකෙහි පහළ වෙන බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට කියනවා පණ්ඩිත සත්පුරුෂ කියන මේ විශේෂණ ගුණනාම පද. පණ්ඩිත කියන්නේ ප්‍රඥාවන්ත. සත්පුරුෂ කියන්නේ සාන්ත ගුණ ඇති උතුමන්. මහා බෝසතාණන් වහන්සේලා ප්‍රඥාව මුල් කොටගෙනයි බෝධි සම්භාර පුරන්නේ. උන්වහන්සේලා ප්‍රඥාවෙන් ධානාභිඥා මාර්ගඵල ප්‍රතිලාභ කරගන්නවා. එවැගේම ආධ්‍යාත්මික సంతානෙහි ක්ලේශ ධර්මයන් සංසිඳ වීමෙන් ශාන්ත උතුමන් බාටපත් වෙන හේන් සත්පුරුෂ නමින් හැඳින්වෙනවා. ඒ මේ පඬිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් විසින් <clears throat> පුරුදු කරගන්නා ලද පණවන ලද ප්‍රශංසා කරන ලද ධර්මතා තුනක් මේ සූත්‍ර දේශනෙහි හැඳින්වෙනවා. දානම් භික්ඛවේ පඬිත පඤ්ඤත්තං සත්පුරුෂ පඤ්ඤත්තං <clears throat> මහණෙනි මේ දානෙහිවත් පරිත්‍යාගයේ පඬිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් විසින් පණවන ලද්දක් අනුගමනය කරන ලද්දක් ප්‍රශංසා කරන ලද්දක්. පබ්බඥා භික්කවේ පණ්ඩිත පඤ්ඤත්තා සප්පුරුෂ පඤ්ඤත්තා නෛෂ්ක්‍රම්‍යේතේවත් පැවිදි වීමටපත් වීම බුදුපසේ බුදුමහරහත් පණ්ඩිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් විසින් පනවන ලද අනුගමනය කරන ලද ප්‍රශංසා කරන ලද උතුම් ගුණයක් මාතා පිතුන්නම් භික්කවේ උප ဋ ාණං පණ්ඩිත පඤ්ඤත්තං සප්පුරුෂ පඤ්ඤත්තං මානෙනි මෞපියන් දුපස්ථාන කිරීමත් බුදුපසේ බුදුමහරහත් පඬිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් විසින් ප්‍රශංසා කරන ලද්දක් පනවන ලද්දක් අනුගමනය කරන ලද්දක් ඒ අර්ථයේම සම්පින්දනය කරමින් ගාථා දෙක දේශනා කොට තියෙනවා සබ්බිදානං උපඤ්ඤත්තං සත්පුරුෂයන් විසින් මේ පරිත්‍යාගයේ පුරුදු කරන ලදී අහිංසා සංයමෝ දමෝ අහිංසා නම් වූ පරම කරුණාවත් සංයමෝ නම් වූ පරම සීලවන්ත බවත් දමෝ කියන භාවනාවෙන් ආත්මය দমনය කර ගැනීමත් මේ උතුම් ගුණ සම්පන්න වූ පැවිදි ජීවිතයේද බුද්ධ ආදී පඬිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් පනවන ලද්දක් මාතා පිතුන්නම් උපත්තාන මව්පියන් උපස්ථාන කිරීමත් ඒ සාන්ත සත්පුරුෂෝත්තමයන් වහන්සේගේම චාරිත්‍රයක් සතං ඒතානි ථානානි මේ ධර්මතා තුන සත්පුරුෂයන්ට අයිති යානි සේවේත පඬිතෝ මේවා සේවනය කරන්න අනුගමනය කරන්න සැබෑ ඥානවන්තේ අරියෝ නිරුදෝසී පුජ්‍යලේ දස්සන සම්පන්නෝ ඥාන දර්ශන සම්පන්න කෙනෙක් සේ ලෝකං භජතේ සිවං නිවන දක්වාම සුගති ලෝකෝත්පත්තියේ තිහෙතේ මේ පත් වෙනවා කියන එක මේ ගාථාවේ තේරුමයි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශ්ව අසංඛ්‍ය කල්පලක්ෂයකට ඉස්සර මව්පියන් උපස්ථාන කරමින් සිටිය. ගමේ රටේ කවුරුත් කිව්වේ මාතුපෝසක කුමාරයා කියලා. මව්පියන් උපස්ථාන කිරීමේ පින නිසා මේ දරුවා බොහෝම නිරෝගී ආරෝහ පරිණාහ සම්පන්න නිරෝගී කයක් ඇති වීරියවන්ත ඥානවන්ත දරුවෙක් බවට පත් වුණා. පියාගේ වැෑමෙන් මෑණියන් දුවට්ටම් කරමින් සිටී. මෑණියන්ගේ අනාගත <clears throat> පහසු විහරණය සඳහා මුදල් උපයන්ට අවශ්‍ය දෑයෙන් වෙළඳ පිරිසත් සමග නැව නගලා නැව යාත්‍රාව යද්දී මහ මුහුදට නැව ගිලුණා. මෑණියන් කරපිට තියාගෙන දින හතක් මහ සවරේ පේනලයි ලෝතුරා බුදුබා පතන්නේ යෙදුනේ. එදා ඒ මව්පියන් උපස්ථාන කිරීමේ උතුම් අවස්ථා මුල් කොටගෙන නාසේට බුද්ධත්වයට හිත නැමුණා. මෑණියන්ගෙන් වරම් ලැබුණා. එදා පටන් ඒසා දීර්ඝ සංසාරයේහි ඒ බෝධිසත්වෝත්තමයන් වහන්සේ විශි අසංඛ්‍ය කල්පලක්ෂයක්ම මේ මව්පියන් උපස්ථාන කිරීම <clears throat> පරිත්‍යාගයත් ප්‍රවෘජාවත් කියන මේ ගුණාංග තුන භවයක් පාසා දිනු කරගෙන ආ එසේ පැමිණීම නිසාම බුද්ධ ශාසන 24කදී <clears throat> මතු බුදු වෙන බවට විවරණත් ලබන්න යෙදුණා. අන්තිමේදී වෙසතුරු අද්දැවිති සත්වාරයක් මහ පොළව කම්පා කරවමින් බෝධිසම්භාර මුදුන්පත් කරන්න සමර්ථ වුණා. පස්චිමාත් භාවයේදී දසදහසක් ලෝක ධාතු කම්පා වෙද්දී මාර පරාජයකට ලෝතුරා බුදුබාටපත් වුණා. උන්වහන්සේ පුරණ ලද්දා වූ ශ්‍රේෂ්ඨ ගුණාංග තුන මුල් කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය දසපාරමී ධර්ම බෝධිපාක්ෂ ධර්ම සියල්ලම සම්පූර්ණ කරගෙන ආවා. ඒ මහා බෝසතාණන් වහන්සේ දාන පාරමිතා පිරු ආකාර පහක් සඳහන් වෙනවා. ඒ පහට කියනවා පංච සත්පුරුෂ දාන කියලා. පංච සත්පුරුෂ දාන පංචමානි වික්කවේ සත්පුරුෂ දානානි මහණෙනි මේ බුදුබා පසේ බුදුබව රහත්බා පතානින සත්පුරුෂයන් විසින් පවත්වනු ලබන සත්පුරුෂ දාන පහක් කියනවා. සද්ධාය දානන්දේති, සක්ඛච්ඡන් දානන්දේති, කාලේන දානන්දේති, අනග්ගේත චිත්තෝ දානන්දේති, අත්තානංච පරංච අනුපාච්‍ය දානන්දේති. මෙන්න මේ ආකාර පහෙන් තමයි බෝසතාණන් වහන්සේලා සත්පුරුෂ දාන පවත්වලා තිබෙන්නේ. සද්ධාය දානන්දේති කියන්නේ කර්ම කර්මඵල අදහාගෙන චිත්ත ප්‍රසාදයෙන් දන් දෙනවා. දුගී සංගී අසරණයන්ට තිරිසන් සතුන්ට සිල්ලතුන්ට කාට නමුත් යමක් පරිත්‍යාග කරන්නේ ශ්‍රද්ධාවෙන්. සීලවන්තයන් අරමුණු කිරීමේදී දෙආකාරයකින් ශ්‍රද්ධාව වැඩෙනවා. සීලවන්තයන් කෙරෙහි ගුණාංගයේ සිහිපත් කරලා ගුණ ධර්ම සිහිපත් කරලා හිත පහදවා ගන්නවා. අනික දන් දීමෙන් ලැබෙන ආනිසංස ගැන සිතේ සද්ධා පහළ වෙනවා. ඒ දෙආකාරයෙන්ම සිතේ සද්ධාවෙන් යුතුව දාන ධර්මයේ කුසල් සිද්ධ කළ හැකි වෙනවා. දුකී මඟී අසරණ අනාථ ආදී සීලාදී ගුණයන්ගෙන් තොර අයට ත්‍රිසං සතුන්ද පරිත්‍යාගයක් කිරීමේදී එහි ආනිසංස සලකාගෙන ඉසේ සද්ධාව මුදුන්පත් කරගන්නවා. සතෙකුට උනත් කැම ටිකක් දෙන වෙලාවෙදි හිතන්නේ මේ සතා අපි වාගේ පෙර ජාති වලඳ මිනිස්සෙක් වෙලා හිටියා. සක්විති රජ වෙලත් හිටියා. සක්දේව් රජ වෙලත් හිටියා. බ්‍රහ්ම රාජ වෙලත් හිටියා. අපේ මව් වෙලත් හිටියා, පියා වෙලත් හිටියා, සහෝදර සහෝදරියෙක් වෙලත් හිටියා. දුවෙක් පුතෙක් වෙලත් හිටියා. සංසාර දෝෂේ නිසා මේ ත්‍රිසං භවයේ ඉපදී තියෙන. මම සංසාරේ මේ තත්ත්වයටපත් වූ වාර අනන්තයි. මම සසරදී දාන ආදී කුසල් ඇති බැවින් මම මේ සුගතියක ඉපදී සිටිනවා. මා මේ සතාට දෙන මේ ආහාරයෙන් මොහුගේ සිතේ කුසල් සිත් පහළ වෙලා මොහුට සුගතියේ උත්පත්තිය ලැබිලා හොඳ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරගෙන දාන ආදී පාරමී පුරා සසර දුකින් අත මිදී නිවන් දකීවා කියන මේ ආනිසංස දක්නා නුවණින් යුතුව හිතේ ප්‍රසාදයෙන් යුතුව ඒ සතාට කැම ටිකක් දෙනවා ඒකත් ශ්‍රද්ධාවෙන් දන් දීමක් වෙනවා. වෙසතුරු මහ රජතුමාණන් වහන්සේ ඇලියට දන් දුන්නේ සීලවන්තයන්ට නෙමෙයි. නමුත් ඒ මහෝත්තමයන් වහන්සේගේ සිතේ පහළ වූ ප්‍රසාද මූලක ඥාන සංප්‍රයුක්ත සිත නිසා මහ පොළොවද කම්පා වුණා. සත්‍ය සතික මහා දානි දුන්නේ සිල්ලුතුන්ට නෙමෙයි. දරු දෙන්නා දන් දුන්නේ සිල්වතෙකුට නෙමෙයි. මේ සියල්ල දුන්නේ සීලාදි ගුණයන්ගෙන් තොර වූ අයට නමුත් තමන් වහන්සේගේ සිතේ පහළ කරගන්නා ලද ඒ ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් මුල් කොට ඇති චේතනා සම්පත්‍ති නිසා මහ පොළොවද කම්පා වුණා. ඒ වගේ තමයි බෝසතාණන් වහන්සේලා ශ්‍රද්ධාවෙන් දන් දීලා තියෙන්නේ. ශ්‍රද්ධාවෙන් දන් දීමේදී ආනිසංස විශේෂයක් තියෙනවා. යත් යත් තස්ස දානස්ස විපාකෝ නිබ්බත්ති අඩ්ඩෝ චෝති මහද්දනෝ මහා භෝගෝ අභිරූපෝ චෝති දස්සනීයෝ පාසාදිකෝ පරමාය වන්න පොක්කරතා සමන්වාගතෝ මෙන්න මේ ආනිසංස ලැබෙනවා සද්ධාවෙන් දන් දීම නිසා යම් භවයක විපාක ලැබෙතොත් එෙහිදී ධනයෙන් ආඩ්‍ය වේනවා භවෝග සම්පත් ඉතිරි පැතිරි පහළ වේනවා අභිරූපෝ චෝති බොහොම විශිෂ්ට රූප සම්පත්‍ය ඇති කෙනෙක් වේනවා දස්සනීයෝ පාසාදිකෝ දකුම් කලු කෙනි හිත පාදවන රූසපුවක් ඇති කෙනි පරමාය වන්න පොක්කරතා සමංගනාගතෝ මනුෂ්‍ය ලෝකේ ලබන තින උසස්ම වර්ණ సౌందර්යය ලබනවා මේ සද්ධාවෙන් දන් දීමේ ඒක ආනිසංශයක් සක්කච්ඡන් දානන්දේති කියන්නේ ගෞරව සම්ප්‍රයුක්තව අසුණු පනවලා පියවේලි එළලා දෙපා දොවලා සුවඳ පිළිබඩ කරලා සියාතින් කැපසරු පන්දමින් දානේ සම්පාදනය කළ වැඳ නමස්කාරයෙන් දානේ පිරිනමනවා. මේක සකස් කොට දන් දීමයි. තමන්ගේ සහෝදර සහෝදරියන් දූ දරුවන් සේවක සේවිකාදීන් ඔක්කොම එක්කාසු කරගෙන හැම දෙනාට පින බෙදී යන හැටියට මේ පින්කම සිද්ධ කරනවා. අන්න සකස් කොට දන් දීමයි. එතකොට චිත්තේ කත්වා දානන්දේති සාත්තා දානන්දේති ආගමන චිත්තෝ දානන්දේති ඔය විදිහට බොහොම ගෞරව සම්ප්‍රයුක්තව දන් දෙනවා. සියාතින් දන්නේ දෙනවා. මේ ආනිසංසය අදාහාගනේ කාන්තිය මත මේ චනුසස් මහත්ඵල වෙනවා කියලා දැනගෙන දන් දෙනවා. ඒ සකස් කොට දීමයි. සකස් කොට දන් දීම නිසා යම් භවයක විපාක ලැබෙනවා නම් අද්දෝ චෝති මහද්දනෝ මහා භෝගෝ යේ පිස්සකේ හොන්ති පුත්තාතිවා ධාරාතිවා දාසාතිවා පෙස්සාතිවා කම්මකරාතිවා තේති සුස්සුසන්ති සෝතං ඕදාන්ති අඤ්ඤාය චිත්තං උපට්ඨපෙස්සanti සද්දමේ සකස් කොට දන් දීම නිසා යම් භවයක විපාක ලැබෙනකොට ධනියෙන් දාහණයෙන් යසයිස්වාරයෙන් ආඩ්‍ය වෙනවා බොහෝ උපභෝග සම්පත් පරිභෝග සම්පත් ලැබෙනවා එපමණක් නෙමෙයි තමන්ගේ අමුදරුවා තමන්ගේ සේවක සේවිකාවන් දැසිදස් කම්කරුවන් පණිවිඩ පනත්කරුවන් ඒ සියල්ලෝම සුවච කීකරු සුවිනීත සෝදාන්ත පුජ්‍යලයන් වෙනවා තමන්ගෙන් අහලා බාලා කටයුතු කරන බොහොම සුවච පිරිසක් බාටපත් වෙනවා මේක මේ සකස් කොට දන් දීමේ විශේෂ ආනිසංශයයි. කාලික දානී කියන කොටස් පහක්. ආගන්තුක භික්ෂූන්ට දාන දීම, ගමනක් යන භික්ෂූන්ට දාන දීම, ගිලාන භික්ෂූන්ට දාන දීම. දුර්භික්ෂ භික්ෂූන්ට දන් දීම. නවසස්්‍ය වර්ගයකින් අග්ගස්ස දානෙ දීම. මේ කාලික දාන පහයි. මේ කාලික දාන යමක් පරිත්‍යාග කරගන්න ලැබුණා නම් ඒකෙත් විශේෂානිසංශයක් තියෙනවා. යත් යත් තස්ස දානස විපාකෝ නිබ්බත්ති අද්දෝච හෝති මහද්ධනෝ මහා භෝගෝ කාලගතා ච සත්තා පචුරා හොಂತಿ ධනයෙන් දාන්නේ යස ඓශ්වර්යයෙන් ආඩ්‍ය වෙනවා බොහෝ ඉඩකඩම් ගේ වතු පිරිකුඹුරු ආදී ලැබෙනවා යාන වාහන මාලිගා ලැබෙනවා ඇඳ පුටු ඇතිලි කොට්ටෙ මෙට්ට හැම දෙයක්ම ලැබෙනවා එපමණක් නෙමෙයි Tamanට අවශ්‍ය දේ අවශ්‍ය වේලාවට ලැබීමේ භාග්‍යයක් ඇති කෙනෙක් වෙනවා අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ ලැබෙනවා ඉඩමක් අවශ්‍ය නම් ඉඩ මේ වෙලාවට ලැබෙනවා මාලිගාවක් අවශ්‍ය නම් උපමාව ලැබෙනවා දරු සම්ප්‍රත්‍යක් අවශ්‍ය නම් උපමාව ලැබෙනවා ධනයක් අවශ්‍ය නම් නොපමාව ලැබෙනවා. තනතුරක් ලැබිය යුතු නම් ඒක නොපමාව ලැබෙනවා. ඒ වාගේ අවශ්‍ය දේ අවශ්‍ය වේලාවට ලැබීමේ වාග්ය මේ කාලික දානමේ පින්කමේ ආනිසංසයයි. අනග්ගේත චිත්තේන දානන්දේති කියන්නේ නොමසුරුව දන් දීම. නොමසුරුව කියන්නේ තමන් පරිත්‍යාග කරන දාන වස්තුව ගැනවත් මේ දන් දීමෙන් මතුමතු ලැබෙන දිව්‍ය මානුෂ ආදී ලෞකික සැපක් ගැනවත් ආසාවක් තබා නොගනේ එම ප්‍රාර්ථනාවක් තෘෂ්ණාවක් හිතේ අපරිසුදු බවක් නැතිව පරිත්‍යාග කිරීමයි. එසේ පරිත්‍යාග කිරීමට කියන අනග්‍රහිත චිත්ත දානය කියලා. තෘෂ්ණාවෙන් අල්වා නොගත් දානය. එය ආනිසංස විශේෂිකුත් තියෙනවා. යත්‍යත් තස්ස දානස විපාකෝ නිබ්බත්ති අඩ්ඩෝච හෝති මහද්දනෝ මහා භෝගෝ මහතෝචස්ස භක්ත භෝගා චිත්තම් පරිණමති ධනෙන් දානි යසයිස්වරින් ගෙවතු පිටිකුමුරු ආදියෙන් රං රිදී මුතුමැණික් ආදියෙන් ඇත්තස් ගව මහසාදී සම්පත්තියෙන් යාන වාහන මාලිගා හැම දෙයකින්ම ආඩ්‍ය වෙනවා. එපමණක් නෙමෙයි. Tamanට ලැබෙන ලැබෙන සැප සම්පත් කිසියම් මසුරුකමක් නැතුව පරිභෝග කරන්නත් පුළුවන් පරිත්‍යාග කරන්නත් වාසනාව ලැබෙනවා. දැන් සමහර කෙනෙක් ඉන්නවා ධනෙ තියෙනවා පරිභෝග කරන්න බෑ නෝ එක් ලෙඩ රෝග වලින් බාධා වෙනවා. එක්ක හිත නැමෙන්නේ නැහැ. මේ වනොන්ඩ පෙනේ කියලා හංගගෙන ඉන්නවා මිසක් පරිහරණය කරන්නේ අර ඉල්ලීස සිටුවරයා වගේ මච්චරේ කෝසී සිටුවරයා වගේ. ඒ වගේම තමන්ගේ ඒ පරිභෝග කරන්න පුළුවන් වාසනාව උදාපත් වෙන්නේ නොමසුරුව දන් පින්කම් කිරීමේ ආනිසංසයේ වශයෙන්යි. ඒකෙහි විශේෂ ආනිසංසයයි. පස්සනිකානේ අත්තානංච පරංච අනුපාත්‍ය දානන් දේති. තමන් නොතලී අනුන් නොතලා දන් දීම. තමන් නොතලී අනුන් නොතලා කියන එකේ තේරුම ප්‍රාණඝාත අදත්තාන මිච්ඡාචාර මුසාවාද පිසුනා වාච පරුසා වාච සම්පප්පලාප අධර්ම විලඳම් ආදී දෙකින් ධනෙ උපේනවා නම් එයින් තමන් තැලෙනවා තමන්ගේ අකුසල සිත් වලින් තමන්ගේ සිත අපරිසුදු වෙනවා අපාගාමී අකුසල රැස් කරගත් කෙනෙක් වෙනවා ඒ සිත ඒ වගේම එයින් අනුන්ටත් අපරිමාණ හිංසාවක් වෙනවා ඔය සතුන් මැරීමෙන් අනුන්ට හිංසා වෙනවා. සොරකම් කිරීමෙන්, මිත්‍යාචාරයෙන්, බොරු කීමෙන්, කේලම් කීමෙන්, හිස්බස් කීමෙන්, එවැගේම පරිසබස් කීමෙන්, එසේම අධාර්මික වෙළඳාම් වලින් අනුන්ටත් අපරිමාණ හිංසාවක් වෙනවා. මෙසේ තමනුත් හිංසා කරගෙන අනුන්නුත් හිංසාවට පත් කරගෙන යමක් පරිත්‍යාග කරනවා නම් ඒක නෙමෙයි. ප්‍රාණඝාත ආදී සප්ත අකුසල කර්ම ප්‍රත්‍යයන්ගෙන් වැළකී අධාර්මික වෙළඳාම් වාදයෙන් වැළකී දැහැමින් සෙමින් උපයා සපයා ගන්න දාන වස්තුවක් වීම නිසා තමනොත් නොතැලී අනුන් නොතැලුවා වෙනවා. එපමණක් නෙමෙයි යම් කෙනෙක් දානයක් දෙනවා දැකලා ඊට ඉහළින් මං කරන්න ඕනේ කියලා හිතාන දානි දුන්නොත් ඒ තමා තැලෙනව අනුනොත් තැලුවා. තමන්ගේ හිත අපරිසුදු නැයකට කියන කරණොත්තරය කියලා. එකට එක කිරීම නැත්නම් ඕන් තරඟකාරීව කටයුතු කිරීම. එතකොට එතන කෙලීම තියෙන්නේ මාන්නේ මුල් කොට ඇති අකුසල් සිත් පෙළ. එයින් තමනුත් ඇලෙනවා. අනුන්ගේ හිතටත් ඒක වේදනාවක් ඇති කරවනවා. මේක නිසා එහෙම නැතුව අර විදිහේ ධාර්මිකව සම්‍යක් ආජීවයෙන් උපයා සපයාගත් දෙයකින් තරඟකාරී ස්වභාවයක් නොමැතිව නිස්සරණ අධ්‍යාසයෙන් දානේ පිරිනැමීමට කියනවා අත්තානංච පරංච අනුපාච්‍ය දානං දේති තමන් නොතලී අනුන් නොතුලා දන් දී. මේ විශේෂ ආනිසංශයක් තියෙනවා. යත්‍යර්ථ තස්ස දානස විපාකෝ නිබ්බත්ති අඩ්ඩෝ චෝති මහද්දනෝ මහා භෝගෝ දචස්ස කුතෝචේ භෝගානං උපගාතෝ ආගච්ඡති සාජිතෝ වා චෝරතෝ වා අග්ගිතෝ වා උදකතෝ වා අපීතෝ දායාදකතෝ වා ඕට අප්‍රමාණ විදිහේ සංවිදී මුතුමැණික් ගේ දොර ඉද කඩන් වතු පෙටි ආන වාහන මිල මුදල් හැම සම්පත්තියක් පිරිතිරි ලැබෙනවා. ඒ ලැබෙන සම්පත් වලට රජුන්ගෙන්වත් සොරුන්ගෙන්වත් ගින්නෙන්වත් ජලයෙන්වත් Tamanගේ අප්‍රිය අමනාප ඥාතියින්ගෙන්වත් කවදාකවත්ම බාධාවක් වන්නේ නැහැ. ඒවට හානියක් වන්නේ නැහැ. ඒ මක් නිසාද ධාර්මිකව දන් දීලා ලබාගත් වස්තුව නිසායි. ධාර්මික වස්තු හම්බ කරලා එයින් දානයක් දුන්නාම එයින් ලැබෙන ආනිසංස වශයෙන් Taman ලැබෙන ඒ සම්පත් වලට කිසිම විදියකින් හානියක් වන්නේ නැහැ. මේක තමයි අර ආලකමන්දා රාජධානිය වගේ. ආලකමන්දා රාජධානිය වෛස්තුරන රජුරුවන්ගේ රජධානනේ. එතුමාගේ රජධානි කිසිම දෙයක් හොර අතුරන්න ගන්න බෑ. ගින්නෙන් ජලයෙන් වෙනසෙන්නේ වෙන කිසිම කයකින් දෙයකින් වෙනස් වෙන්නේ නැහැ. මේ වාගේ තමයි ධනෙ සුරක්ෂිත වෙනවා. මෙන්න මේ කියන සත්පුරුෂෝත්තමයන් විසින් පවත්වන ලද පරිත්‍යාග පහක් මෙතන හඳුන්වනවා සත්පුරුෂ දාන පහ කියලා. දැන් අද මේ පින්කමේ සඳහන් කරන්න පුළුවන් සත්පුරුෂ දාන පහම මෙතන කෙරුණයි කියලා. ඒකනේ ශ්‍රද්ධා මුල් කොටගෙනයි මේ දානේ දුන්නේ. සකස් කොටගෙනයි ගෞරව සම්ප්‍රයුක්තව සියාපින් දානේ පිළිගන්නේ. කාලික වශයෙන් ස්වාමින් වහන්සේලාට දාන අවශ්‍ය වේලාටයි පිළිගන්නේ. එවාගෙම අනංගේත චිත්ත වාසයෙන් කිසියම් මසුරුකමක් නැතුවමයි මේ දානෙ පිරිනැමි. ඒ වගේම දෑමින් උපයාස අපයාගත් දෙයකින්මයි මේ දානෙ පිරිනැමි. එනිසා මේ අභිනවයෙන් ඉදිකර ගන්නාද නිවසේහි අවුරුද්දක් තිස්සේ මේ වාගේ පින්කමක් කරගන්න බැරි වුණත් ගෙදරටත් ආශිර්වාද පිණිස බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා අනුගමනය කරමින් සත්පුරුෂ දානමේ මහා පිංකමක් මුදුන් පමුණවා ගන්නට යෙදුනා කියා සතුටු වන්නට පුළුවන්. එපමණක් නෙමෙයි දැන් මහා සංඝ රත්නේ ඊතා කරුණාවෙන් මෙම නිවසටත් නිවස වාසී පින්වා සෑම දෙනාටත් ආශිර්වාද පිණිස අභිවෘද්ධිය පිණිස මහා මංගල සූත්‍රයේ සජ්ජායනා කොට කෝටි ලක්ෂයක් දෙන රහත් ඵලයට පැමිණියා වූ අසංකේයයක් පිණිස දෙවියන් බ්‍රහ්මයන් සෝවාන් ආදී මඟඵල නිවනට පැමිණියා වූ මේ මහා මංගල සූත්‍ර සජ්ජායනෙන් මේ නිවසට ආරක්ෂාව හා ඉහළින් දෙවියන්ගේ චිත්ත ප්‍රසාදයට නිවස වාසී සෑමදෙනාට ආයුරාෝග්‍ය සැපතක් ප්‍රාර්ථනා කරනවා. එතකොට මේ පින්කම තවත් මහත්ඵල වෙනවා ධර්ම ශ්‍රවණමේ පින්කමක් වශයෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා දානං කලු සභාවේන සග්ගමානුස භෝගදං පරිණාම වශයෙන්ව හෝති මොක්ඛූපනිස්සියං දානයේ කියන පරිත්‍යාගය ස්වභාවයෙන් දිව්‍යමානුෂාදී සම්පත්ගෙන දෙනවාමයි. ප්‍රාර්ථනා කොට දානයේ පරිත්‍යාග කිරීමෙන් අමා මහ නිවනට උපනිශ්‍රේ වේදවා. ඒසා බෞද්ධයන් වශයෙන් අප සෑම දෙනාගේ පැතුම වන්නේ මේ වාගේ දාන සීල භාවනා සෑම කුසලයකින් සදිමේ ලෝකේ බ්‍රහ්ම ලෝකේ තුන් ලෝකේ ඉක්මවා ලැබෙන ලෝකෝත්තර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු උපනිශ්‍රේ වේවා කියන මේ ප්‍රාර්ථනාවයි. ඒ නිර්වාණ අවබෝධය සඳහා පින්කමක් කරන විට එහිලා වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සමග එකට වැඩෙන්නේ බෝධිපාක්ෂික ධර්ම 37යි. බෝධිපාක් ධර්මයන් වැඩෙනකොට පාරමී 10ද ඊට සමාන්තරවම වැඩෙනවා. ඒවා ඒකාබද්ධ ධර්මතා සම්බන්ධතාවක් තියෙනවා. එනිසා මේ විදිහේ නිවන්පත සිදු කරන කුසලයන්ගේ ශක්තිය වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් කොට ඇති බෝධිපාක් ධර්ම 37ක් දසපාරමී ධර්ම පිරෙන බැවිනුත් මේවාට කියන ඕපදික කුසල් කියලා. ඕපදික කියලා කියන්නේ නිවන දක්වාම දිව්‍ය මානුෂාදී කොපමණ සැප ලැබුණත් මේවා මේ ආනිසංස බලයේ අහෝසි වන්නේ නැහැ. හොඳින් උල්පතක් ඇති ලිඳකින් වතුර ගන්න ගන්න අලොත් අලොත් වතුර උනන්නා වගේ ඒ වතුර අඩු වෙන්නේ නැතුව වගේ මේ ඕපදික කුසල් වශයෙන් නිවන් සඳහා කුසල් රැස් කරගත් අයගේ පිනේ විපාක බලය කවදාකවත් අඩුවන්නේ නැහැ. කොපමණ දිව්‍ය මානුෂාදී සම්පත් විඳින්මින් හිටියත් ඒ කුසලයේ අහෝසි වන්නේ නැහැ. ඒක නිවන දක්වාම Taman උපනිශ්‍රේ වෙනවා. එනිසා අපි කරන ලොකු කුඩා සෑම කුසලයකදීම අපි අදිෂ්ඨාන කරන්නට ඕනේ මට මේ උතුම් කුසල කර්මය අසවල් බෝධි ඥානෙන් ආරි සත්‍ය අවබෝධයෙන් සිද්ධ වෙන අමා මහ නිවන් සුව පිණිස පවතිවා කියන මේ ප්‍රාර්ථනාව. ඒ අනුසලකා සැනසෙන්නට ඕනේ දැන් මේ පින්වත් රාමනායක මාතාව රාමනායක නේද? ඒ මාතා තමන්ගේ පුතුණුවන්ගේ නිවසේහි තමන්ගේ ඥාති හිත මිත්‍රයන් කල්යාණ මිත්‍රයන් විශාල පිරිසක් එක්කාසු කරගෙන මේ මහා පින්කම සංවිධානය කරගත්තා. පොල්ගස් හොයට දික්කේන භාවනා මධ්‍යස්ථා නිතර නිතර යමින් යමින් භාවනා කමටහන් වඩන එවැනි කල්යාණ මිත්‍රයන්ම ඇසුරු කරන මේ ඒ මෞතුමියගේ ප්‍රධානත්වයෙන් මේ පින්කම සංවිධානය වී පැවතුණා අපට සහභාගී වෙන්න ලැබුණා ඒ අනුව හිතේ ඇටයට මේ පින්කම ਸਰව ප්‍රකාරයෙන් මුදුන්පත් කරගන්න යෙදුණා. ස්වාමින් වහන්සේලා ගෞරව සංප්‍රයුක්තව වානපාසුකන් යොදා වැඩම කරවාගෙන දෙපාදවා පීවැලේලා අසුන්පන්නවා වඩා හිඳුවා. බුද්ධ පූජා පැවැත්වුවා. ඊළඟට සියාතින් දානේ පිළිගන්වා උපස්ථාන සැලසුවා. පරිස්කාර බාන රාශියක් පූජා කරගන්න යෙදුණා. බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් දස්සනා නුත්තරයේ වශයෙන් පූජා කරගන්න යෙදුණා. බණපදයකට සවන් දුන්නා සීලයක පිහිටා දැන් ස්වල්ප වේලාවක සෙත් පිරිත් දේශනාවකට සවන් දෙන්න ලැබෙනවා මෙතකින් මේ රැස්පත් කරගන්නා ලද දාන ශීල භාවනා මේ සකල කුසල සම්භාර ධර්මයේ අදාපි මේ සැනසෙන බුදු සසුන නොනැසී නොපිරිහි අඳුරු නොවි අතුරු